නමෝ තස් භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස දැන් අපි ගියපාරේ ආරම්භ කළේ මේ භයදේරව සූත්‍රය. ඒකේ මා හිතනවා ආරම්භ කළා විතරයි. මුල් කොටස. ඒකේ ඒක <clears throat> ජානුසෝනි බ්‍රාහ්මණයාගේ ආ මූලිකත්වයෙන් කෙරිච්ච වැඩක්. ඒකේ අහපු ප්‍රශ්නේ නැත්තම් මේ භයදේරව සූත්‍රයේ ඉදිරිපත් වීමට ඉතුරු මේ ඉතින් මේ හේතුනේ මේ බ්‍රාහ්මණය හැව්වා මේ වනගත ජීවිත ගත කරන සංඝයා වහන්සේලාගේ මේ බය නැති කරගන්න කොහොමද ඒ බය නැති වෙන්නේ කිය. ඒකට බෝසත් බුදු පියාණෝ බෝසත් සමයේ තමන් වහන්සේ විසින් ඉදිරිපත් කරපු නැත්තම් මේ සිතාගත් පරීක්ෂණ උන්වහන්සේ ඉදිරිපත් කළා. ඕක කාතුලක් හටගන්නේ එකක් ඒක <clears throat> අස්කිරීම බය අස්කිරීම පුළුවන් කමක් නැහැ බය කියන්නේ චිත්ත මට්ටම චිත්ත හැඩයක් ඔය හැඩයට පත් කරන හේතු තියෙනවා ඔය හැඩයට සිතපත් කරන හේතු තියෙනවා ඒ හේතු නැති වෙනතුරු මොනම ශිකේවත් ඒ කියන්නේ බය කියන එක එන්නේ නවත්තන්න බෑ කියන එකයි බුදුහාමුදුරු කෙටියෙන් දුන්න පිළිතුර. නමුත් ඒ කියන සංවිධානාත්මක தත්ත්වයේ හිත ඇතින සංවිධානය ඒ නැති කිරීමේ ක්‍රියාවට බහිණ පුජ්‍යලයා ඒ ගැන බොහෝම කල්පනාකාරී කියන්නේ කල්පනාකාරීව ඒ පැත්තට අවනත වූ ක්‍රියා මාර්ගයක් ඇතුව කළ යුත්තක් බව තමයි බුදුහාමුදුරුවෝ දීපත් කළේ. එතකොට මේ බය කියන කතාව පිළිබඳව අපි එදා විවරණේ හැඟීම දුන්නා මේ දුක් කියන જાති සියල්ලම <clears throat> බය මත හැදෙන එක ඒවයි. දුක් කියන යම් කිසි මානසික පීඩා කියලා යමක් අපි සිතෙන් විඳිනවා නම් ඒ සෑම වින්දනයක්ම බයෙන් බය පදනම් කරගෙන හැදෙන වින්දන තත්ත්වයක් කියන එක අපි වෙන්නේ. එතකොට දුකක් යම් තැනක තියෙනවා නම් ඒ දුක තියෙන තැන බයක් එක්කයි ඒ පීඩාව ඇති වෙන්නේ. එතකොට දුකී කියලා අපි ගත්තේ මොකද්ද? තමාගේ සංසුන් භාවය දූෂණය කරපු දූෂණය වෙච්ච අවස්ථාව. සිතේ සංසුන් භාවය හැම විටම දූෂණය වෙන්නේ ඒ හිතත් එක්ක බයක් ආවට පස්සේ. මේ බය කියන එක අපි එදා තේරුවා දෙකක මිශ්‍රණයක් මෙතන වැඩ කරනවා කියලා දෙකක කිව්වේ බලාපොරොත්තුකුයි ඒ බලාපොරොත්තු ඊට වේද නොවේද යන සැකයක්. සැකය පසුපසේ යනවා ඇති බය කියන එකේ සැකයක් වතු වෙලා ඒ සැකය උඩ මේක ඊට නුනොත් කරගන්න බැරි වුණොත් නොලැබුණොත් කියන ඒ හැඟීම උඩ ගැටුමක් ඇති වෙනවා ගැටීම. ඒ ඒක නොවේවා ඒ වෙන්න හොඳේ නෑ. ඒ වෙනවට මම කැමති නෑ. එහෙම නෙමෙයි වෙන්න ඕන. ආදී ගැටුම් ස්වરૂපයක් සිටේවත්. ඔන්න ඔය ගැටුම් ස්වરૂපයයි අර බය කියන නිෂ්පාදනයේ බය කියන ස්වરૂපයට හිත හරවන. ඒතකොට දුකේ කියන්නේ ගැටුමෙන් නිෂ්පාදනයේ මතුවෙන චිත්ත tattve. ශනසිල්ල දූෂණය වීම. ඒතකොට දැන් අපට පේනවා මේ ශනසිල්ල දූෂණය වීම සඳහා අපට <clears throat> මූලික වශයෙන් බුදුහාමුදුරුවෝ හැඟීම් දෙන්නේ මොකද්ද? කාය කර්ම, වචී කර්ම, මනෝ කර්ම කියන අපේ ක්‍රියාවල් අපේ වචන අපේ සිදු ওই තුන නරක වූ තැන ওই තුන අපේ ළඟ ක්‍රියාත්මක වෙනවා නම් නරක විදිහට ක්‍රියාවල් වචන සිතුම් කියන බව වෙනවා නම් අර කියන බය සකස් කරන ගැටුම්ස් සැකයේ නිරන්තරයෙන් පහළ කළා ස්ථීර සනසිල්ලකට ඉඩ ගන්න නොදෙන නොසන්සුන් ස්වરૂපයකට සිතපත් කරන මේ බය කියන එක සදාක <clears throat> සැදෙන මූල ධර්ම සංවිධානය අර ක්‍රියාවල් වචන සිතුම් වල වැරදි පැත්තේ නිසා සිද්ධ වෙනවා කියන එක බුදුහාමුදුරුවෝ දාන. ඒකට ඒ ආ අපි වෙන් කළා ගත්තා වෙන් කළා ගත්තා එදා අපි කයින් කෙරෙන ක්‍රියාවෙන් කෙරෙන කයින් පා ශරීරයෙන් නෙමෙයි ක්‍රියාවට අයිති වැරදි තුනයි ආනාපාසා දින්නා දාන කාමීසු විචාරය. වචනයෙන් කරන වැරදි හතරයි මුසාවාදා පිසුනා වාචා පරසා වාචා සම්පති. සිත නරකට පැත්තට හැරෙන්න අවිද්‍යා ව්‍යාපාද විත්‍යාසිතී. කියලා සිතේ නරකට හරවන කර්ම තුනක් අවිද්‍යා ව්‍යාපාද මිත්‍යාදිෂ්ටි කියලා එන්න. අවිද්‍යාව කියලා කිව්වේ අපි ඒක ඉදා තේරුවේ නැහැ. අවිද්‍යාව කියලා කිව්වේ යමක් සිතෙන් යම් ප්‍රමාණයකටද අල්ලන. ඒ අල්ලන ප්‍රමාණය අවිද්‍යාව. යම් ප්‍රමාණයක අල්ලන්නේ කිව්වහම මෙහෙම. දැන් යමක් තමාගේ ඇසට හමු වෙනවා. එන්නේ ඒ දර්ශනය. කනට ශබ්දයක් යන ওই විදිහේ ඒව හමු වෙනවා. මේ අල්ලන්නේ කිවි මොකද්ද මේ සිතේ? ඒක දැක්ක හැටි ඒ පිළිබඳව යම් ප්‍රමාණයක සිවිල්ලක් කරනවා නම් ඒ අල්ලන. ඒක ගැන තමාට යමක් දැනගන්න ඕන නම් ඒ අල්ලන. ඒ ඇල්ලීමේ ලක්ෂණය ඕකයි. ඒකට ඒ ඇල්ලීමේ ලක්ෂණය ඒකට දැන් අපි යමධ්‍යය බලාගෙන අනිත්‍ය මෙනෙහි කරනවා. දුක්ඛ මෙනෙහි කරනවා. එතකොට ඒත් අල්ලලා. ඒත් දැන් මේක නිදහසක් නෑ නැති තත්ත්වයක් තියෙන්නේ. ඒ ඇල්ුවේ කියන්නේ මොකක්ද? ඒකෙන් යම් කිසි රසයක් බුද්ධ විඳීම සඳහා සෙවිල්ලයි මේ අවිද්‍යාව ඒක තමාගේ පිනවීමට රසයක් බුද්ධ විඳීමට යම් කිසි පාවිච්චයක් කිරීමට කියන්නේ. ඒක පාවිච්චයක් කිරීමට අදහසක් ඇතුව ඒක සොයන්න කිය අන්න එතන තමයි ඇල්ලීම. හොඳයි යම් කිසි කෙනෙක් ඒක අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි මේ මේ මේ ආකාරයයි දෙවිගේ தත්ත්ව කියලා හිතුවට අල්ලලා නෙමෙයි අත්හරිනවා. අහුවෙලා තියෙනවත් අත්හරින්න පැත්ත. කොන්න අවිද්‍යාව කියන්නේ ඔන්න ඔය ආකාරය ඇල්ලි. ඒකට අවිද්‍යා ව්‍යාපාද කිව්වේ යම් තරමක් දී සිත ඒ නිමිත්තේ එල්ලෙන් එල්ලෙන් ඒ තරමට රත් වෙලා ඇති. ඒ තරමට සිත රත් වෙලා. රත් වෙන එක තමයි ආ ව්‍යාපාදේ. යම් තරමද්ද ඇල්ලීම ප්‍රබල වෙන්නේ බලවත් වෙන්නේ ඒ ප්‍රමාණයට රත් වීම වැඩි වෙනවා ඇති. ඒ රත් කර ගන්නා එක කොටස සිටේ කියන தත්ත්වයක් අන්න ඒක ව්‍යාපාදේ කියලා කියනවා. ඒකට මිත්‍යා දෘෂ්ටි කියලා කිව්වේ මොකද්ද? ඒ දර්ශනයත් එක්ක තමාගේ සිත සම්බන්ධ වූ වෙලාවේ ඉඳලා අර අවිද්‍යා ව්‍යාපාද දෙක ඇල්ලීමයි ආදප්තියයි දෙකම සිදු වෙන්නේ ඒ නිමිත්ත පිළිබඳව වැරදි පිළිගැනීමක් පවතින නිසා වැරදි පිළිගැනීම වැරදි පිළිගැනීම කියන්නේ ඒකෙන් මට ප්‍රයෝජනයක් ලබන්න පුළුවන් කියන ඒක ලෝකෙ කිසිවකින් තවත් කෙනෙකුට ප්‍රයෝජනයක් නැහැ අනර්ථයක් අප්‍රයෝජනයක් අහිතකර ප්‍රතිඵලයක් ලබා ගන්න නම් පුළුවන් මේ අසුරු කරපු දේවල් වලින් උනේ ඕකයි. තාම ගලව ගන්න බැරි වෙලා තියෙනවා බොහෝ ඒවා නොදැනුවත් එල්ලිලා ඒවා මේ ඇලිලා ගලව ගන්න බැරුව ඉතින් දඟල දඟල ඉන්නව කරන්න දෙයක් නැහැ. ඉතින් ඒ ඔක්කොම ඇලීමේ තියෙන දෝෂ. ඉතින් ඒ දෝෂ සහිත தত্ত্বය ඇති දේවල් නිදොස්සයෙන් පිළිඅරගෙන ඇලුනේ අන්න ඒක තමයි දෘෂ්ටි. ඒත් අපිට තේරෙනවා ක්‍රියාවල් වචන සිත නරක වෙන්නේ කොහොමද කියලා. දැන් මේක නිරවුල් කරගන්න බොහොම ලේසි. දැන් මේකෙන් ඔය බය බෙහෙරව කියන තත්ත්වය බය බෙහෙරව කියන්නේ කම්පනයක් ඇතිලා ඒක ජීුණි. ඒකට ඒ බය බෙහෙරව කියලා කිව්වේ. ඒකට ඒ වර්ධනය වෙයි. නැත්තම් බය විතරක් කතා කරන්න බැදී. ඒකට කිව්වොත් බය බෙහෙරව කියලා. ඒ කිව්වේ අර කම්පනය රිදුම් දෙනාත්තේම තියෙන ඒක දිගටම පවත්වාගෙන යන සත්‍යයක් කියන්නේ. ඉතින් ඔය සත්‍ය අපේ ජීවිතවලට ඉතාම අහිතකර දෙයක්. කියන්නේ අපි කැමති දේවල් පාවිච්චි අපි පාවිච්චි කරන්නේ කැමති නැති කියන්නේ අපි මේ ජීවරයදීකින් වීර්ය කරලා මේ මහා සෑහෙන දැඟලිල්ල දඟලන්නේ බයෙන් මිදෙන්නේ. ඔකයි වෙන මොනම දෙයක් කරන්නේ එයා කියන බයෙන් මිදෙන්නේ. මොනවද අපිට තියෙන බය කිව්වොත් පළවෙනි බය මැරෙන්න බයයි. ඒක ඉතින් ආයි කතාවක් නැහැ. නිකන් හරි ඔන්න කිව්වොත් උඩ පැනලා දුවලා ඈතට ගිහිල්ලා මොකක්ද කියලා තාන්නේ තරම් බයෙන් දැරෙන්න බයයි. ඊළඟට දුක් විඳින්නේ කියන රිදුල් ලබන්න බයයි. ඊළඟට එන්නේ එන්නේ එන්නේ තුනි වෙවි පළල් වෙවි යනවා. ඉතින් අර යන තියෙනවට බයයි, මෙයා යන තියෙනවට බයයි, ඔක්කොම බය තමයි. ඊට හරස් කරන හරස් වීම තමයි අපි ඔය උපක්‍රම යෙදීමෙන් අපි කරන්නේ ඒ බය නැති කරගන්න අර ඒවා ඒ තත්ත්වේ පවත්තන්න අපි ඉඩක. එතකොට දැන් ඔය සම්පින්දනයක් මම ගියපාර දේශනාව පිළිබඳව එක්තරා හැඟීමක් දුන්නේ. ඊළඟට දැන් අපිට තියෙන දැන් මේ කවුරුත් මෙතන මේ වාඩි වෙලා ඉඳ ආසාවට එනවා නෙවෙයි මේ මේවා ඇහිමින් ජීවිතයට යම්කිසි අලුත් ප්‍රයෝජනයක් ලැබෙන්න ඕනේ. ඒ ප්‍රයෝජනෙ ලබන අදහසිනුයි කාගෙත් මේ යොමු වීම. මේ ප්‍රයෝජනය ලබන හැටි කියනවා විනා ලබා දෙන්න කිසි කෙනෙකුට ලෝකෙ පුළුවන් කමක් නැහැ උරුම් ලබා ගන්න ඕන. නමුත් බෞද්ධ දර්ශනය තුලින් බුදු පියාණන් වහන්සේගේ කරුණා මහිමෙන් අපට ඒ ක්‍රමය පහසුවෙන් පාවිච්චි කළා අපිට උගමනා ගන්න තැනට අපේ උත්සාහය සාර්ථක කරගන්න නම් ඉතාම පහසු ක්‍රම කියන්නේ. ඉතින් අපට ඒවා ත්‍රිවිධාජින්ගේ පිටින් හොයාගන්න හම්බ වෙනවා. නමුත් ඒ ලැබීම කාටත් මේ අය කාට ලොකු ආශනාවක් ලොකු ලාභයක්. යාමේ කිව්වේ මේ සූත්‍රයක තියෙන අර්ථ විග්‍රහ කිරීම අපහසු නැහැ. වචනාර්ථ බැලීම අපහසු නැහැ. ඒක තියෙනවා. නමුත් ඒක ආශ්‍රය තියෙන ක්‍රියාකාරී කෘත්‍ය ලක්ෂණය කියලා එකක් තියෙනවා. හැම වචනයකම දිනන කෘත්‍ය ලක්ෂණ. ඒක ක්‍රියාවට නගන ඒ වචනේ හැදුනේ කොහොමද? මෙන්න මේ ක්‍රියාවට දීපු නමකුයි ඔය. කියලා හැම එකටම හිම එකක් ඉතින් දැන් මෙතන ඔය කියන ජීවිතේ නිරන්තරයෙන්ම කම්පණයටපත් කරපි. ජීවිතයේ තියෙන වටිනාකම් සියල්ල පාවිච්චි කරන්න ඉඩ නොතබා අසරණ තත්ත්වයකටපත් වෙලා අපි කවුරුත් මේ ඉන්නේ ඒන් බේර ක්‍රමේ නොදන්නා කම නිසායි. ඒතකොට දැන් මෙතන පෙන්නනවා අර කිව් ප්‍රධාන හේතු තුන ක්‍රියාව වචනේ සිතු නර වෙන පුද්ගලයා ඒන් අරින් බේරෙන්න උත්සාහවත් වෙන හැඟීම් නැතුව වැඩ කරනකොට එයා ප්‍රාණවදේදීම පානාතිපාතා දින්නා දාන කාමීසුචාචාර මෙවෙන් එක එක ප්‍රමාණ වලින් එයා අයිනේ එක එක ප්‍රමාණ වලින් එයා අයිනේ බොරු කීමෙන් කේලාම් කීමෙන් පරස් වචන කීමෙන් වැඩගන්න නැති කතා චර්බර ගලා කතා කිරීමෙන් එයා අයින් වෙනවා ඉතින් අර මේ වැතින ආදීනව ආවන් පස්සේ එයා බොහෝ දුරට යම් යම් දේ බදා ගැනීම ආදී මේ කෝකත් 60000 දුරට යා වෙන් වෙනවා ඇති. එතකොට මේකට කියනවා හොඳ ප්‍රතිපත්ති ප්‍රතිපත්ති රැකීමේ කියලා. එතකොට හොඳ ප්‍රතිපත්ති රැකීම කියන එක ඔතන වෙන් කරලා පෙන්නන්නේ. එතකොට ඒ හොඳ ප්‍රතිපත්ති රකින පුජ්‍යලයා තමාගෙන් ඒ ප්‍රතිපත්තියට අනුව ගත්ත උත්සාහයට අනුව Taman තුල ඒ ගුණය නැත්නම් බය ගති අයින් වීම. තමා ළඟ ඒ ඒ තමාට අවශ්‍ය පැවතුම් ස්වરૂප වලින් ලැබිය යුතු මානසික අයිතිවාසිකම් ලැබිලාද කියලා බලන්න උදාහරණ ලකුණු ටිකක් දෙනවා. මොනවාද ලකුණු ටිකක් නම් එකක් කියනවා යම් කිසි කෙනෙක් ඕනම තැනකදී තමා හොවා දක්කන තමා හුවා දක්වන කියන්නේ කැපිලා පේන කෙටි කිව්වොත් දැන් පාවිච්චි කරන්නේ එහෙම. කෙටියෙන් කැපිලා පේන විදිහට හැම තැනම නිකන් යාව ඉස්සරහට තල්ලු කරනවා ඉත්ත තල්ලු කරනවා ඉස්සරහට තල්ලු කරන වචනෙන් ක්‍රියාවෙන් හැඩෙන් ඉංගියෙන් ඔයගෙනොත් තමන් හුවා දක්වන ගතිය යම් කිසි කෙනෙකුගේ ආවොත් තාම අර බයක් බය සංවිධානය කරන චිත්ත tattve යාළඟ තියෙන යාළඟ තියෙන බව දැනගන්නේ. ඒක කොහොම දැනගන්නේ? එහෙම හිතක් පහළ වුණොත් තමයි හොවා දක්වන. අපි කියමු. දවන්න කිව්වොත් කිව්වොත් දවන්න මම කියනවා මට ඊයේ නිද්ද කියන හෙම්බිරිස්සාව ඇදිලා නිකම් මේ නායිර. ඒක අහකලාට අනිත් එක්කෙනා කියන මාට නිද්ද යනවා කියන කැස්සේ එළි වෙනවා. එයා කැස්සෙන් එයා හොවා දක්වනවා මගේ හෙම්බිරිස්සාව මේ මේවා කළා. පරාජය කරනවා. මගේ හිම්බිස්සා. අරගේ කැස්ටි කැස්ට ලොකුනි කොහොමද? ඉතින් සමහරවිට ඒ වෙලාවට මේ මානික නිකන් ඒ වෙලාවට නිකන් කැහැලා පෙන්නනවා මේ. මේ මොකද වෙන්නේ? තමන් හොවා දක්ක නැහැ. ඒවන් ඊටාම පුංචි නිදසුනකින් වෙන්නේ කොතනයි? ඇයි මේ මේ මේ හොවා දැක්කේ? අර කිව් කාය කර්ම වචී කර්ම මනෝ කර්ම කිරීම සඳහා තමාව කුල්ම උලුප්පල කුල්මත් කරවන තමාව ඒකට නැගිට්ටෝ මූල ධර්මයක් තියෙනවා මොකද්ද? ද්වේෂය. ද්වේෂ ධර්ම. ද්වේෂය කියන්නේ රත්තරන් වැඩි. එතකොට මේ ද්වේෂය කියන අමුතුකක් නෙවෙයි. ජීවිතයේ තුළ රත්තරන් ශක්තිය වැඩි. ඔය ද්වේෂය ලෝභයේදී ලෝභයේ දිනය කියන්නේ ද්වේෂයේ ලෝභයේ දිනය කිව්වා මේ අභිධර්මකාරී ඉන්නවනේ. මේ ද්වේෂී ලෝභයේ දිනය කියන්නේ හිතක් ලෝභ සිතක් ආව හැටිම ද්වේෂයට හැදෙන. හැදෙන කියන්නේ නොයවසුම් ගතිය එන්නේ ලෝභ ද්වේෂය. නොයවසුම් ගතිය. නොයවසුම් කොයි එක හරි එන්නේ අර රත් වෙනවා වැඩි ගතිය අපිනක තියෙනවා. ඒක ලෝභෙට මාන්නෙට හැම එකටම ඒක ඇතිල් වෙනවා. කොයි එකක්වත් පොඩ්ඩක් ඉන්න බෑ. එතකොට මේ ගතිය කොයිතරම් දුරට සමාජයේ මානසික මට්ටම රත් වෙන මට්ටමේ තියෙනවා කියලා බලන්න කෙනෙක් එක්ක කතා කරනකොට තමාගේ දිද්දිස් බලන්නේ කිව්වා. එයා කියන කතාව අහගෙන ඉන්න පුළුවන් නැත්නම් ඊට උඩින් මේ පන්නන්න හදනවා. ඊට උඩින් යන්න හදනවා. ඒකට එහෙම එනවනම් මෙතන තෙරපි තෙරපි දැනගන්න දෙකුවා මේ තාම අර රප් වෙනවා තියෙනවා. මොකද ඒක ගැන හිතමින් නිකන් ඉන්න බෑ. හිතනකොට රප් වෙනවා. හිතනකොට රප් වෙනවා. ඔය රප් වීම තමයි අර කිව් බය බේරම ලබා දෙන්නේ කියලා පෙන්නනවා. අර බය ගති, දුක් ගති ලබා දෙන්නේ මොකෙන්ද? ඒ එන එක පිළිගන්න බෑ. ඔය කය උදේ කමු. තර්තින මූලික රහස. ඒක එන එක පිළිගන්න. මොකක්ද වෙන්නේ? දැන් ඔන්න අහවල එනවා. ඉතින් යා ටිකක් දෙන්න ආපුවම ඔය චර චර ගන්නවා, පැහිච්චකම් කියනවා. ඉතින් යාගේ අංගයෙන් කරත්තල් තියෙන්න පුළුවන්. නමුත් ඒ විදිහට ඈත එන්නේ. මෙතෙන් දැවිලත් නැහැ තව කියවලත් නැහැ. මෙසේ එනවා දන්න හරිය යනවා දන්නේ නැහැ. දැක්ක හැකි. ඔන්න මෙයාට තද වෙලා. තද වෙලා කියන්නේ කොහේ යනවද ඔය ඕකනි කියලා විඳවනවා මෙතන. මේ විඳවන්නේ මොකද? අර මිනිස්යාගේ දර්ශනයෙන් පහළ වෙච්ච සිතේ තම රත්තිවල වැඩි. ආ හොඳයි. ඒ රත්තිවේ හරි විතර හැම එකක් අස්සේ. හැම එකක් අස්සේ. දැන් බැරි වෙලා මේක සයි කරන වෙලාවට. මේක ටිකක් ලිස්සුව තමනාදී තුස් ගාලා. මොකද? ඒක බෑ ඒක හිමින්ට කරගන්න බෑ. විතර රත් වෙලා එයා හිනෝ නෙවෙයි. නිකන් අර රත්ිය වැඩි වෙච්චාම අත ගැස්සිලා යනවා. ඉතින් අපිට පේන්නේ එයා යනවා. ඔන්නෝම ක්‍රියා වේගයත් අපේ සිතේ තියෙනවා නම් තියෙන බව දැනගන්න කතාවේදී යම් යම් අවස්ථාවලදී හුවා දැක්වීමට ලෑස්ති වෙනවා නම් නිශ්ශබ්දව ඉඳලා පැත්තකට ලයව අහගෙන ඔක්කොම ඉවර වුණාට පස්සේ යන්න බැයි නම් එයාත් මුකුත් කියන්න හදනවන එයාත් මුකුත් කරන්න හදනවන ඒ කිරුවක ක්‍රියාව විතරක්ම වචනේ විතරක් නෙවෙයි ක්‍රියාවෙන් හැම එකක් දැන් සමහරු මේ සමහරු ඉන්නවා මේ කවුරු හරි මොකක් හරි හොඳ වැඩක් කළොත් මේ මිනිහට ඉවසුම් නැහැ ඒක කොන්න ඒ ඉවසුම් නැති මොකද ඒ කොයි වැඩේ කවුරුත් කරාට වරදක් නැහැ එතන නෙමෙයි මෙතන නරක තියෙන්නේ. ඉවසොත් නැතුව කරන්න හදන්නේ. ඒක ඉගෙන ගන්න කොච්චර කොයි වකලක් කමන්නේ. ඔව් එහෙම තමයි ඉගෙන ගන්න. නමුත් ඉවසොත් නැතුව කොන්න එක වාදයක් තියෙනවා. එහෙම වාදයක් තියෙනවා. ඒ වාදයක් කීමේ ඉන්නේ ද්වේෂයෙන් නිසා ද්වේෂය අස්සෙනවා නම් හිතේ. ද්වේෂය අස්සෙනවා නම් ඒ ද්වේෂය නැති හේතුව උඩ, ද්වේෂය නැති කාරණය උඩ අර තමාගේ සිත ඕනම දෙයකට දුක් ගස්සන එක බය ගන්නන එක බහැලයි. අන්න දැන් Tamange මාපකේ මින්ම සමාජෝ බලා ගන්න මේ බුදුහාමුදුරුවෝ කරුණු පෙන්වෝ ඒක. ඊළඟට ලාභ සත්කාර කීර්ති. යම් කිසි මුදලේ ලාභය කියන්නේ හැම එකක්ම අපි ලබන්න ඕන. ලබන්නේ නැතුව ජීවත් වෙන්න බෑ. කෑම මුදල් හදල්ව මේ ඔක්කොම අපි ලබා ගන්න ඕන. මේ ලාභ කෙනෙක් මෙතනින් මේ කතා කරන්නේ මොකක්ද? ලැබීමේ ලැබීමේ මතයට ලැබීමේ මතයට සම්පූර්ණ වහල්ලා ඒක නොලබනම් ඉන්න ඕනේ කියලා තීරණයක් හිත ඇතුලෙන් එන එකයි මේ ලෝභය කියලා කතා. ලෝභය ඒ ස්වરૂපය ගන්න එක. ලොකට යම් කිසි දෙයක් තමාගේ අවශ්‍යතාවයේ යටතේ ලබා ගැනීමට හැම දෙනාටම සිද්ධ වෙනවා බුදුහාමුදුරුවෝ ඒ ඒ දේ ලබලා තමයි ඔය தත්ත්වය අයත් කරගත්තේ. ඒ ඥාන ලැබුවා. උන්වහන්සේලා කලින් ඒවා තිබුණේ නැහැ. ඒ ඥාන ලැබලා තමයි මේ. එතකොට ඒක ලෝභය. ඒවා ලෝකෙට වැටෙන්නේ නැත්තේ. ඒවත් එක්ක උන්වහන්සේගේ තිබුණේ නැහැ. මේ අර මේ දැඳීම් ස්වરૂපයකින් ඒවා මේ ඒවා දිනු කරගන්න අදහස්. උන්වහන්සේ කලේ මොකද්ද? ඒ ඥාන සම්පත්තියෙන් තමාගේ సంతානයේ මතුවෙන තැනට කලේතු වැඩ කරමින් එන වේලාවක එන්නේ ඉඩ දුන්නු. හරි උන්වහන්සේ ඥාන ඇද්දේ නැහැ. අර පට්ටා දින්න වගේ ඇද්දේ නැහැ. උන්වහන්සේ ඒවා එන තැනට කරුණු ක්‍රියා කරමින් උන්වහන්සේ ආවහම පිළිගන්න නිකායිකේ. ඔන්න ඕකයි මෙතන උන්වහන්සේ උගන්වන්නේ අපේ ජීවිතේටත් යම් යම් දේ අවශ්‍යකම් තියෙනවා. ඒවා ලබා ගැනීමට උවනා කරන උපක්‍රම යොදනවා. ඒ සීල් දෙය පුළුවන් ඒවා කරනවා. නමුත් ලැබෙනකන් මොහි ඉන්නවා. ලැබෙනකන් ඉන්නවා නම් ඒක ලෝභය නෙවෙයි. ඇයි? සුදුසුකම් උඩ ලැබෙනොත් ජන්ම නැත්තම් අවශ්‍ය කිරිවක්. ඇයි අයිති කෙනෙක් කෙනෙක් ගාව සේවය කර කරාට පස්සේ මාස අන්තිමට එයා ඒ ස්වාමියා ගාවට යනවා. ගිහිල්ලා එයා හිටියාම එයාට මාසික වැටුප එයාට නියමිත වැටුප දෙනවා. එයා ගියේ මොනවද? අර එයාගේ මුකුත් இல்லන්නේ නෙවෙයි. එයාගේ අයිති අරගෙන. මාසයක් වැඩ කරලා තියෙනවා එයාට තත්පරෙන් තත්පරයට ස්වාමියාගේ දේපොළ වලින් කොටසක් මේ විඤ්ඤාට අයිති. හේතුව කොහොමද? එයාගෙන් කොටසක් ස්වාමියාට දීලා තියෙනවා. ඒක සාධාරණ අයිතියක්. ඒක ගන්න පඩි ඉල්ලන්න ගියා නෙවෙයි. එහාගේ මුදල් ගන්න ගියා. අයගේ මුදල් වගේක් දැන් ස්වාමියා ගාව තියෙනවා. මාසයක් ගියා. අන්නේ ඒක වගේ අපි යම් යම් දේ පිළිබඳව අවමනා කරන සංවිධාන අපේ සිතිවිලි වලින් ක්‍රියාවල් වලින් වචන වලින් ඒ ලැබෙන තැනට අපි යොදන. යොදනනිකයි. ඒක යෙදුම හරිනම් ලැබෙයි. ලැබුණොත් යනවා නිකයි ඉන්නවා. අන්න ඒකද කියන්නේ ලෝභය නෙවෙයි. ලෝභය උනේ නැතුව නම් ඉඳලා ඒක ගණ්ඩම ඕන කියලා හිතම් අර නිකන් පොළේ බස් කරන තත්ත්වේ හිතක් ආපුවාම තමයි ඒ ලෝභය කියලා කතාවේ. ලෝභයට පොළේ බස් කරන්නේ නැහැ. නමුත් අර ඒ විදිහේ ස්ථීර බලාපොරොත්තු. මොකද ලැබුණ ජන්වා නැත්තම්. අන්න ඊළඟට ලාභ සත්කාර හිත් ඒවල ලාභයක සත්කාරයේ සත්කාරයේ කිව්වම දැන් මේ ලෙඩක් හැදිච්චාම සාත්වක් කරන එක ගැන අපි කතා කරනවා සත්කාරය කියලා. ඊළඟට දෙගින්න බැරුව බීම වැටුණා හිටන් යම් කිසිනෙක ඉස්සොත් සත්කාරය කියලා කියනවා. ඉතින් ඒව විතරක් එක්තරා ප්‍රමාණයක් වෙන් වෙලා තියෙනවා සත්කාර වශයෙන්. නමුත් ඒ සත්කාර කියලා කියන්නේ වෙනුකුත් නෙවෙයි. Tamange සිත අර නිම ශප මට්ටමට අරෝගෙන එයා සමමත්තමට ආරවා කියන්නේ එයාගේ මාන්න අහංකාර ආදී මේ එයාගේ බලාපොරොත්තු සාර්ථක කර ගැනීමට බාහිරයේ බාහිර අයගේ යම් යම් උපකාර බලාපොරොත්තු වෙනවා ඒකට අපි නිදසක් කිව්වොත් දැන් බොහොම ආසයි යම් කිසි කෙනෙකුගේ වර්ණාවක් තවත් එක්කෙනෙක් එක්ක කියනවා අහන්න අර අර බුද්ධලයා එයාගේ වර්ණාව කියනවා අහන්න හරි ආසයි ඒ මොකක්ද මේ බලාපොරොත්තු වෙන්නේ යා? අර බාහිර ලෝකේ න්යාගේ தත්ත්වය ඉදිරිපත් කරන්න. මෙනී හිතින්. නැත්තම් හුවා දක්වන්න. අර යාර පුජ්‍යයන් ලැබෙන මේ අර උදව්ව එයා අගේ කොට සල්කන. ඒ මොකටද මේ අගේ කොට සල්කන්නේ? මෙයාට මේ උදව්වක් ලැබෙන හැටි මටමකුයි යා පිළිගන්නේ. මට සමාජයෙන් තනක් කරන් දෙන්න ඒ මිනිස්සයා අරයත් එක්ක මගේ වර්ණාවක් කළා හරි හොඳ මහත්ය කියලා ඉතින් මොනවා හරි කියන්නේ. නමුත් ඔන්න ඔහොම දේවල් මොන දිහා බලලා hinaවිල්ල ඔළුව පාච්චිරිල්ල තමත් එක්ක තමාගේ වැඩවලට සම්බන්ධ වීම හිතවත් භාවය පෙන්වීම මේ ඔක්කොම අර සත්කාර වලට අයිති. ඒවා කොහොම සත්කාර වලට අයිති. ඒකත් දැන් මෙහෙම ඉන්නකොට අර නොබල ගියා එයාගේ හිතට අමාරුයි. මොකද එයාට මේ වෙලාවේ කළ යුතු සත්කාරය එයාගෙන් ඉෂ්ට වෙලා නැහැ. මොකද එයාට ඕන බලන්න එයා බැලියේ නැහැ. ඒ මියාගේ බෙල්ලට අසනීපයක් දිගෙන මෙයා දන්නේ නැහැ. නමුත් එයාට කොහොම හරි ඒවා ඒවා ඒවා මොනවා වුණත් බලන්න ඕන. බැලියේ නැත්තම් ඔය ඔය කොහොම තමයි දැන් රටේ ඇටි එහෙම තමයි. වැඩක තුන්න සැලකිල්ල මෙලෝ දෙයක් නැහැ. ඉතින් ගස් ගෝන්න වාගේ යනවා කියලා ඉතින් ඉතින් බයින හොඳට. ඔයා කියන්නේ නැහැ මොකද කුටි කන්න වෙන්නේ. නමුත් අරකයි ඔන්න ඕකට තමයි සත්කාර කියලා අපි කතා කරන්නේ. ඒ මොකද අර සත්කාරයේ ඒ සැනසෙල්ල ඒ වෙලාවේ එයාගේ නොසන්සුන් කමක් සංසුන් කරගන්න අර මිනිහාගෙන් හිඟබඩක් කියනවා ඒ කියන්නේ මොකද්ද මෙයාගේ ළඟ නොසන්සුන් කමක් තියෙනවා ඒ නොසන්සුන් කම නිසා අර මිනිහා බලලා සැනසෙන්න හදනවා මෙයාගෙන් කතාව අහලා සැනසෙන්න හදනවා මෙයාගෙන් තවත් මොනවා හරි දෙයක් අරගෙන සැනසෙන්න මේ ඔක්කොම මෙතන නුසන්සුන්කම. මේ නුසන්සුන්කමෙන් පෙන්වන්නේ මොකද්ද? තමාලඟ තාම ද්වේෂ මට්ටමේ සිටිවිලි ස්වરૂප තාම තමාගේ సంతානේ පවතී. ඒව හොයන්නේ මේ ඔක්කොම බුදුහාමුදුරු මෙන්න මේ ලකුණු වලින් මෙන්න මේ මිනි ප්‍රමාණ වලින් බලනවා සම්චලක තාම අර නොසන්සුන්කම ද්වේෂ යටපත් වෙන ඉක්මන් ශක්තිය තාම තියෙනවා නේ කියන. දැන් මෙතන ඒ සත්කාරය ওই විදියට. ඒකට තමාගේ දරුවන් පිළිබඳව, භාර්යාව පිළිබඳව, ස්වාමි පුරුෂයා පිළිබඳව අසල්වැසියන් නෑදෑයන් හිතවල මේ කාර්ය ආයක. ඒ වගේම තමන්ගේ බල්ලා වුණා. ගෙදර බල්ලෙක් ඉන්නවනම් බල්ලන්නුත් ඒ සත්කාරය බලාගෙන. මෙයා එන වෙලාවට නැට්ට වෙන්නේ නැත්නම් ඒකට පයි සමහරට පයින් ගන්න පුළුවන්. මූද්දන් මේමයි කිය. ඒ බල්ලන්නුත් බලාපොරොත්තු වෙනවා යම් කිසි දෙයක්. ඉතින් ඔය ඔක්කොම මොකද? අර අසරණ වටා පිටාව. අසරණ වටා පිටාව මෙයාට වල් කියන්න වෙලා තියෙනවා. මේ වගේ කියන බලාපොරොත්තු වෙන්නේ මොකෙන්ද? අර තමාගේ సంతානයේ පවතින. අර හැඟීම් වල තියෙන ශක්තියම නැති කරගන්න. එයා දිහා බලනොත් රත් වෙලා. බල්ල දිහා බලනොත් රත් වෙලා. හැබැයි ඉතින් එහෙම මොකක්කෝ මෙයාගේ රත් වීම පාත් කරන්න සිසිලකුයි ඒ බලාපොරොත්තු වෙන්නේ. එහෙමනම් ඒක බලාපොරොත්තු වෙන්න එපා. තමන්ගේ මේ බලාපොරොත්තු අයි මේ ගති අයින් කරන්න ඒකට සිතිය විශේෂ සිතිය පාවිච්චි කළ යුතු ක්‍රමයක් බුදුහාමුදුරු පෙන්නනවා හරි ඉස්සෙල්ලක ලාභ ගැන එක ක්‍රමයක් මොකක්ද ලැබුණේ දැන් නිතයින්ද ලැබෙන තැනට යොදලා තියෙනවා ලැබෙන්න සූසුකම් තියෙනවා නම් ලැබෙයි එහෙනම් ඒක මගේ අයෙන් ලැබෙනව නෙවෙයි නොලැබෙනෝනේ ඒක මගේ නෙමෙයි මගේ සූසුකම් නෑ කියලා. ඒක තමයි කියන්න කමන්නේ. අන්න ඔතෙන් සිත ගත්තාම හරිය කියලා කිව්වා. ආ එතකොට මේ සල්ගිල් සත්කාර පිළිබඳවත් ඕකමයි. මොකක්ද මේ ඕකමයි කිව්වේ? කවුරුත් මට සත්කාර කරන්න ඕනේ නෑ. ඒක හේතුව මම කාටවත් සත්කාර කරේ නෑ. මම මේ ලෝකෙ මොක්කම් නොහක්කාර බලාපොරොත්තු වෙනවා මම කරදර. අර පිටලෙන්නේ මගේ වැඩ මම කරනවා. ඉතින් මම තවත් ලෝකෙනුත් වෙනවා. ඒ නිසා මගේ සැනසෙල්ල කිසි කෙනෙක්ගෙන් මට එහෙම උදව්වක් ඕනේ මගෙන් යම් උදව්වක් කියත්තන්ට ඕන නම් මම හැම වෙලේම දෙනවා ඒ අත් බලන්න ඕනේ මම සන්තෝෂ කරන්න හදන්න ඕනේ මම දැනගන්න ඕනේ මම සන්තෝෂ වෙන්න මේක අසාධාරණ තීරණයක් කියලා අසාධාරණ මතයක් අසාධාරණ හැඟීමක් මේ මේක ශිෂ්ට ලෝකයට ගැලපෙන ඒ වගේ ඥානවන්තයෙක් ගැලපෙන තීරණයක් නෙමෙයි කියලා හිතපු හැටි එයාට අර තමාගේ හිතෙන් තමාට අර අකුලෝන කාරණේ පිළිබඳව අකුලෝන හැඟීම් දෙනකොට ඊට පස්සේ අර හිමි හිමි අඩු වෙනකොට අඩු වෙන්නේ මොනවාද? ඇතුළත අර රත් කරන තත්ත්වය රත් කරන තත්ත්වය ක්‍රමයෙන් ක්‍රමයෙන් අඩු වෙනවා අර තීරණ වලට මෙයා බයින. ඔන්න ඔකයි ප්‍රශක්කාරදී. සැලකිල්ලක් ගෞරවයක් පිළිගැනීමක් නම්බුවක් නම්බු කිරීම මේ යම් බලාපොරොත්තු නොනෝකර ඔය ආශ්‍රය තමයි කීර්ති කියන ස්වરૂපේ පවතින්නේ. එතකොට මේ මේ මේක අපේ කාගේ තියෙන එකක්. දැන් මගේ තියෙනවා මේ අයගේ ඇති. ඒ හැම වෙලෙම වට අපිටව බලමින් අපි යන්නේ මොකද? දැන් ඕනම් තැනක බලන්න. එයා යනකොට වටා පිටා බලන මේ මොනවද එයා බලන්නේ? එයා වටා පිටා බලනවා නෙමෙයි මෙයා දිහා වටා පිටා විඳින අය කොච්චර බලනවද කියලා මෙයා මේ බලවන්නේ. සමහර වෙලාවට ඉතින් විස්තරත් බලන්න ඇති ඔය අතරතුරේ ඔය අතරතුරේ එයා දිහා කී දෙනෙක් බලනවා ඒකත් ලොකු අවධානයක්කින් තමයි එයා ඒ හැඟීම් මේ ඒ බැලීම යොමු කරන්නේ මොකද ඒතකොට ඒකෙන් මම දැන් යම් කිසි කෙනෙක් පිටිපස්සේ හැරි හැරි බල බල යනවනම් දැන් ඉන්න ඉස්සෙල්ලා හිතයි ආදී හැදන්න මගේ දිහාද දන්නේ නැහැ මගේ දිහයි කියලා හිතෙච්ච හැටි ලොකු උදානයක් තියෙනවා මොකක්කො මගේ විශේෂත්වයක් ඇති නිසා ඒකයි ඔය බලන්නේ ඔය සෑහෙන කෙනෙක් තමයි මම කියන්නේ ඉතින් තනියෙන් හිතෙහිද යනවා ඉතින් අර මිනිහා තමයි වෙන මොකක් හරි බැලුවා දන්නේ නැහැ ඈ නමුත් එයා තනියෙන් සන්තෝෂයි ඒ මොකද නීත්‍යානුකූලව හේතු සහිතව ලබන්න බැරි වෙනකොට ඔය වීසි වෙන දේවල් හරිය හිඳගෙන සන්තෝෂ වෙන මට්ටමක් ඒක තියෙන්නේ ඔය කී කී ඔන්නෝ විදිහේ මහා හිඳන මට්ටමක් තියෙන්නේ මේ මතේ කියන්නේ කටින් කියන්න බැරුව දඟලනවා. හැබැයි අර අර එක එක්කෙනෙක් විතර මම දැක්කා මේ මේ එහෙම එක්කෙනෙක් එක්ක නෑ මාගේ ජීවිතේත් දැකලා තියෙන එක ආච්චි කෙනෙක් හිටියා. එයා කොල්හන්ට සතිය සතිය දෙනවා පුතේ මම පාර යනකොට හාමිනී ගියපන් කියලා. අන් ජීවන නම කටුන සල්ලි දෙකේ හාමිනී. මොකද සත්‍ය අයියා දෙන්නේ. අන්න ওই විදිහේ එහෙම එක්කෙනයි. ඉතින් අන්තයට ඕක කරන්න බෑ. ඒක නිසා අරයා මහා ඉගෙන හිතකින් අරයාමට නම්බු කරයිද ගරු කරයිද සලකයිද ආදී වශයෙන් මම මහා ඉගෙන ස්වරූපේ අර කටින් ඉල්ලන්නේ නැති ඔය කටින් ඉල්ලන්නේ නැති අයත් නමක් කියනවා නේද? ඔව්. මොකක්? ආ ඉතින් අන්නේ ඒකේ සාධ්‍ය කරන්න ඉපා. මේ එන්නේ ඒ අය වගේ දුක තියෙනවා. හිත ඇති. ඉල්ලන්නේ. අර ඉගෙන මිනිහටත් වඩා ආශරණයි ඒ ඒ જાති. ඉතින් එයාගේ අමාරුව තියෙනවා. කන්න නැහැ, ඉල්ලන්න ලැජ්ජයි. පීඩා දෙකයි. හිඟල මිනිහට ඒව නැහැ. හිඟල මිනිහා කිසි කතාවක් නැහැ. කෑවේ නැහැ. මිනිහ පුළුවන් නම් දෙනවා කීයක් අච්ච කියලා. ඕකනේ ඉදිරිපත් වෙන කොටස් කාර දුන්න නැත්තම් බයිනවා. මොනද කුණු? මච්චරිය කියන්නේ මොකක්ද කියලා අහන්නේ. ආ ඔව් ඔව් මේ ඔක්කොම මච්චරිය තමයි තියෙන්නේ. තමා ඒක තමාට අහිමි කරගෙන ඒ ස්ථීර තත්ත්වයක පවත්වා ගන්න එකයි මච්චරිය කියන්නේ. මසුරුකම් කියන්නේ ඒකටයි. අනුන්ට දැතුව තමාට ඒක හිමි වීම. ඉතින් මේ ඔක්කොම තියෙන්නේ මච්චරිය තමයි පාලනය. ඒතකොට දැන් ඔය කියන කීක් කියලා වීමට හැම අන්තිමේ අන්තිමට කලේ නිකම් මේ අවල්මත් එක්ක නිකන්. එයාට එතෙන්ද තනියෙන් <coughs> උද්දලිකව සිටමින් යනවා මිස නිමිත්තක් එහෙම කැලේ ආවෙ නැහැ. ඉතින් කුටිවලස්සු කොහෙද දැන් ඊටි කරන්නේ? දැන්න ගමන් කයි. එයා තනියෙන් හිත හිත යනවා කැලේ යනකොට බුද්ධකලාව යනකොට ආ පරණ වෙච්චේව කතා හිත හිත ආවලාමට බොහොම සැලකුවා. ඒ ඇත්ත දැන් නැහැ කොහට වෙලා ගන්න නැහැ ගියේ කි. ඒ මිනිහා වෙනවා හිතෙන්. සමහර වෙලාවට මතුව බලාපොරොත්තු වෙන කීර්ති ආදී දෙමියන් හිත දුවනවා. එහෙම අරකේ හිත පවත්වමින් යනවා මිසක් නිමිත්තක් යාට කැලේ හම් වෙන්නේ නැහැ. සමහර වෙලාවට ඉතින් ඔය ගඩයක් කාර්ය අරුමුන් හම්බුනොත් හරි කිව්වා. අඳුරන් ගෙන්න කොහෙත් හම්බෙන්නේ නැහැ. ඉතින් ඔන්න ඔය ඔය අවස්ථා තුන ලාභ සත්කාර කීර්ති කිර්මේ තුන ජන තමාගේ සිත ඉස්සරහට එනවා නම් දැනගන්න දෙවි කිව්වා තාම බය වෙන්න බය විය යුතු විදිහේ. ඒකයි විතර වෙන්නේ. තාම මම ඉන්නේ බය මට්ටමේ. ඒ මොකද බය මට්ටමේ කියන්නේ බය හදන ධර්මය සීන බවට මෙන්න මේ ලකුණු වලින් මගේ ඉදිරියට දැන් පෙන්නන. මේ ලකුණු වලින් පෙන්නන්නේ ඒකයි. ඒක නිසා පොතන ඔය හැමතැනම තියෙන මොකද්ද? රත් වෙන ඉක්මනින් රත් වෙන ලක්ෂණ. ඒ රත් වෙන ලක්ෂණේ උඩ ඒ රත් වීම නැති කරගන්නයි මේ ලාභ, සත්කාර, ප්‍රීති මේ ඔක්කොම අරක නිවා ගන්න හදන එව්වා. මේ නිවා ගන්න හදන දේවල් මත වෙනකොට දැනගන්න ඕන මේ නිවන්න වෙලා තියෙන්නේ සාමේව තියෙන නිසයි. එම නිසා මම සංසාරේ සංසාරිකවා මේ ජීවිතේ. තාම නෑ දුක් ඒ පීඩා සම්පූර්ණ නැති කරන්න පුළුවන් තත්ත්වයක් මම නැහැ. ඒවා යම් ප්‍රමාණයක් අඩු වෙන්නේ 10ට තමයි මගේ මේවන්න තියෙන්නේ කියන හැඟීම අරගෙන එයාට පුළුවන් ඒක ප්‍රගුණ කරන්න. ඊළඟට මේ ඔක්කොම මේ විදිහේ தත්ත්වයන් උදා වීම බුදුහාමුදුරුවෝ පෙන්නනවා මොකද්ද මේ තියෙන අඩුපාඩු මොකද්ද මේ වෙලා තියෙන්නේ සංසාරේ කලින් ඔය විදිය හොඳ ධර්ම සකස් කරලා ඒවා සකස් කිරීමට Taman තුල සංවිධාන විය යුතු සංවිධාන විය යුතු ශක්තිය දැන් ඔය විරිය කියන්නේ ඒකට ඒක පෙන්වන්නේ විරිය නැතිකම කියලා මේ විරිය කියලා කිව්වේ දැන් අපි කලින් කිව්වා දැන් ඔය අර ඒ ඒ ක්‍රියාව කරපුවාම ඒ මේ ක්‍රියාවට ක්‍රියාව කිරීමට සුදුසු සංවිධානයක් ජීවිතය ඇතුලේ හැදෙනවා. ඒක ඒ මනුස්සයාට සත් ශක්තිය නැති වුණත් අර වැඩේ කරන්න ශක්තිය සුසුකම තියෙනවා. ඔන්න ඕකයි මේ වීර්යය කියලා කියන්නේ. දැන් අපි තරුණ කාලේ ඉඳලා මුත්‍ත කරගාපු මිනිහෙක්. නාසි උනත් එන්නේ මුට්ට කරගන්න පුළුවන්. ඒ හැඩයට ගිහිල්ලා හිට ගත්තා කොක්ක ගහලා ධම්ම පිටට ඒ තල් වෙනවා. ඉස්සර රිස්සකාරයෝ හිටියා ලන්දහරි කාලේ රිස්ස ඇදලා ඇදලා පුරුදු වුණා. රැවුලක් ඔක්කොම සුදුයි. කොණ්ඩේ ඔක්කොම සුදුයි. නැටකටු පෑදිලා. නමුත් රිස්ස එකදී මේ අලි තනි ඇත්තන්ව තියාගෙන කන්ටේ ඇදගෙන යන හැර ගානක් නෑ. ඒක මොකද අන්න ඒකට ඒ හිස්ස වදින්න විදි. සත්‍ය හැදිලා. හැබැයි යාට වෙදයකට ඒක ශක්තිය ගන්න බෑට පුළුවන් ශිෂ්‍යාදීන්දයි අරයා ශක්තිය දීන් අර කුට්ට කරගන්න. ඒක නාකි වෙලක් කරන්න පුළුවන්. එයා ඒකට කියන්නේ අපි හුරුව කියන. නමුත් බුදුහාමුදුරුවෝ පාවිච්චි කරන්නේ වීර්යය කියලා. ඉතින් හුරුවෙන් තමයි වීර්යය හැදෙන්නේ. මේ විරිය කියලා කියේ මොකද්ද? අර කියන තමන්ගේ තමන්ව හුවා දැක්වීම ලාභ කීර්ති ලාභ සත්කාර කීර්ති ගැන යොමු වීම ආදී මේ සිද්ධීන් නවතා ගන්න ශක්තිය ඒවා දැතුව තමාගේ සිත පවත්වා ගන්න ශක්තිය සාමේ හීන වෙච්ච නිසායි ඔය තැන් ඔය මට්ටම් ආවේ ඒක නිසායි නිරන්තරයෙන්ම හැම වෙලේම බයිනි හැම වෙලේම බයිනි හැම වෙලේම බයිනි දෙයක මොකද්ද හැම වෙලේම දුකින් ඉන්නේ කියන්නේ අපි හැම වෙලේම දවස ගත කරන්නේ දුකේ. දුකෙන් කියන්නේ බය, නිරන්තරයෙන්ම අපේ ඉන්නේ. අපි කෙනෙක් කාටවත් ඒවා කියන්නේ නැහැ. ඒ රටේ தත්ත්වය හෝ වේවා, අපේ ජීවිත தත්ත්වය හෝ වේවා, බාහිර සිද්ධියක් මොකක් හරි අල්ලගෙන අපේ නිරන්තරයෙන්ම කිති කැවෙන බයක් තියෙනවා. ඒකෙන් නිරන්තරයෙන් දවස ගෙවන්නේ ඊඩාවෙන් තමයි. ඒතකොට දැන් මේ විරිය ගැන කතා කළේ ඒ කිව්ව ස්වરૂපයන් ඒ කිව්වාර හොඳ ස්වરૂප හොඳ தත්ත තමාගේ ජීවිතයට ඇතුළු කරන පුළුවන්කාරකම හුරුව නැතිකම නිසා මේක වෙලා දිනවා දැන් ඒක මදක් කලේ මොකටද එහෙනම් දැන් මම ඒක හුරු වෙන්න හුරු නොවි දැවේ කරා නිකන් කරන එකක් නෙවෙයි කියලා දිවාඩ දෙකේ පමන්ට පුළුවන් හැටියට මතක වැඩ කරන ආකාරයේ හැටියට යමෙක් මේක ප්‍රගුණ කරනවා නම් ඒ ක්‍රියාවට කර කියන්නේ මොකද්ද? දැන් අපි කියනවනේ අපි දානශීල භාවනා කියලා දානශීල භාවනා කියලා අපේ ආගමෙන් ගන්නන යාපච්චියා තුනක්. මේ කියන්නේ මොකක්ද? මේ කරන්නේ මොකද්ද? දානයේ ශීලයයි මේ මේ අවස්ථාවේ සංවිධානය වෙමින් ඒක ප්‍රගුණ කිරීමක් මේ කරන්නේ මුළු දවසේ. ආ දානේ සීලේ භාවනාව. භාවනාව කිව්වේ අර දෙක දියුණු වීම. දැන් දාන සීල දෙකම කරන ওই අවස්ථාවේදී කොහෙද? කීර්ති පිළිබඳව බලාපොරොත්තු මට මුණ කීර්ති. අනේ කවුරුත් මට කීර්තියක් කරන්න ඕනේ නැහැ. තම්සෙලා වැඩ කරගෙන මාත්‍රේ ඉන්නා. කිව්වනම් එතන දානේදී. මොකද අත්හැරියා. මොකද අත්හැරියා. තමාගේ ළඟ ඇතිවෙච්ච අපේක්ෂාවක බලපෑම සම්පූර්ණයෙන්මයි කරවන්නේ. මොකද මානවඩු මහත්තයාට කෙලින් කරලා ඉන්නේ. හන්දද මොකද? මොකද හන්දින්නද? නෑ. එතකොට කොහොම මෙතන සීලය? අපි මේ දාන සීල භාවනා කරුවාම පින්කම් තියනවා මේවා කරගන්න තමයි වෙලාවක් නැත්තේ. ඉතින් අපි බලමු පැන්ෂන් ගත්තාම පොඩ්ඩක් කරගන්න කියලා හිතන්නේ. නෑ නෑ දිවාදෑරි දිවාදෑරිකි දාන සීල භාවනා තමයි ඔය තුනෙන් ඔය තුන තමයි හොඳ ක්‍රියාවට වැඩිච්ච මිනිහාගේ සිද්ධ වෙන්නේ. දැන් අපි කියමු යම් කිසි කෙනෙක් සත්කාර බලාපොරොත්තු වෙන්නේ. සත්කාර බලාපොරොත්තු වෙන ජීවිතයක් නේ. නමුත් නෑ මට කවුරු සත්කාර කරන්නේ. ඒ මනුස්සයාගේ ශිෂ්ටත්වයේ උඩ ඒ මිනිහාගේ ආශාවෙන් යමක් ත්‍යාගය ඕන කමකට කරනවාද ඒක මම පිළිගන්නවා. ඒක වෙන දෙයක් නමුත් මට ඒ සත්කාර කරන්නේ. මම කරගන්නේ කිව්ව හැටි, හිතපු හැටි දාන්නේ. මොකද දානය කියන එක අපි තෝරලා දුන්නා කලින්ම අත්හැරීම වෙන කිසි දෙයක් නැහැ. ඒකට ඒ අත්හැරීම ප්‍රගුණ කරන්න හුරු වෙන්න අපි ආමිෂ ආමිෂය උදව් කරගත්ත ගන්නවා. ඒකට කියන්නේ ආමිෂ ප්‍රතිපත්තිය කියන්නේ. දැන් ඉතින් තෝරන්නේ ආමිෂයේ එකක් ප්‍රතිපත්තිය එකක්. ආමිෂ පින්කම් වෙනම තියෙනවා. ප්‍රතිපත්ති පින්කම් වෙනම තියෙනවා. ඉතින් ඒක නිසා ඉතින් කොහොම අර තනි කකුලෙන් අර පැත්තට යනවා අනිත් කකුලෙන් මේ පැත්තට යනවා. ඒ ඔහොමයි ඒක යොදලා තියෙන්නේ. කකුල් දෙක එකට තියන්නයි බුදුන් කියලා යන්න පුළුවන්. ඒ වගේ ආමිෂ ප්‍රතිපatti කියන දෙක එකට යනවා. දැන් ඔය අපි කරන්නේ තම තමන්ගේ තවනු පුළු පුළුවන් ඒවා දන් දෙනවා. නොයික් නොයික් පරිත්‍යාගයෙන් කරේ මොකද්ද? ඒ ආමිෂ වස්තු උදව් කරගෙන අත්හරින්න පුරුදු වෙනවා. ඒකයි ආමිෂ ප්‍රතිපatti කිවිති. අපි ඒවා කොහොම ඉගෙන ගනිමුකෝ මේ පොඩ්ඩ වෙලාවෙ. එතකොට දැන් අර පුජ්‍යලයා දාන සීල භාවනා කියන සීල පුණ්‍ය කර්මයේම ඒ හැම අවස්ථාවකම සිද්ධ වෙනවා. කොහොමද භාවනා? අත්තරින්දයි අත්තරීමට අනුව පිළිපදින්දයි පුරුදු වීම දියුණු වෙන එක තමයි භාවනාව. එන්න මොකක්ද? හැබැයි ඇව්වා ඕන තරම් ප්‍රශ්න අහන්න පුළුවන් මගෙන් අපි බොහොම විවෘතයිනේ. බොහොම විවෘත. ඔය දාන සීල දෙක හුරු වීමට කියනවා භාවනාව. එතකොට දැන් අපි කාය කායයන් පස්සේ විහෙති ආතාප සම්පජානෝ කියලා කියනවනේ සත්පට්ඨාන සූත්‍රයේ භාවනා කරන්නේ මොකද්ද මේ පෙන්වන්නේ? එතනක් තියෙන්නේ. තමාගේ ජීවිතය පිළිබඳව යම් අපේක්ෂාවක් තිබුණා නම් ඒක දුර්ලභ ක්‍රියාමාර්ගයක් අරකින් කෙරේ. ඒ අපේක්ෂාවල් මෙන්න මෙහෙම සිද්ධියකුයි මේ ජීවිතය ඇතුලේ තියෙන්නේ. මේ ක්‍රියාවල් ඔක්කොම කැටි විදි නැති වී යනවා. ඒ වෙලේ වෙලේ ඉවර වෙනවා. ඒක නිසා මේ ගැන බලාපොරොත්තුෙන් නරකයි ලැබෙන පාවිච්චිය අයිතිය පාවිච්චි කරනවා. මොකක්ද එතන සිද්ධ වෙන්නේ? අර බලාපොරොත්තු කොටස අයින් කළා ලැබෙන පාවිච්චි කළා. එච්චරයි. ඒකට එතන දාන සීල භාව. කොතන ත්‍රිවිධ පුණ්‍ය කර්මය කියලා බුදුහාමුදුරුවෝ හොක නම් කළේ. ඒක මොකක්ද තියෙන්නේ? හැම තැනම ඔය ක්‍රියාව කරන තැන හැම තැනම පිනවීම තියෙන එක. පිනවීම කියන්නේ අර කනස්සල් හිතකින් කෙලිරි ගලා ඉන්නව ඔක්කොම අත්හැරිලා අර සිත පිනවන කුබුදු ස්වરૂපයෙන් ඊටාම සතුටදායක තත්ත්වයෙන් ජීවිතේ සංවිධානය වීමට දාන සීල් භාවනා පුරුදු මේ උපකාර වෙන නිසා ඒවට කියව පුණ්‍ය කර්ම ත්‍රිවිධ පුණ්‍ය කර්මය කියෝක ඒකට ත්‍රිවිධ පුණ්‍ය කර්මය හැම අවස්ථාවකම ඒකට හැම අවස්ථාවකම මේ ත්‍රිවිධ පුණ්‍ය කර්මයේ කිරීමේ මගට මේ ආකාරයෙන් එයා බහිනවා නම් අර ප්‍රතිපත්තියක් වශයෙන් අර ක්‍රියා කරනකොට ඒ මිනිස්යා ඒ කරන හැම මොහොතක් පාසාම පිනවනයි කියන එකයි බුදුහාමුදුරුවෝ කිව්වේ බුදුහාමුදුරුවෝ කිව්ව නිසා පිනවන්නේ නැහැ. කෙරුවාව කරපුවාම සිද්ධ වෙන්නේ දෙයි බුදුහාමුදුරුවෝ කිව්වේ. හරියට කළා නම් පිනවිලා ඇති. අපි කියමු දැන් ඒකට සාක්ෂියක් වශයෙන් දැන් යම් කිසි කෙනෙක් තමන් හුවා දක්වන පුරුද්දක් ඇති පුජ්‍යලයක්. හරි ඇයි ඉතින් මොකක් හරි කියන්නේ නෝ. කියන්න ඇවිල්ලා හිටස් මෙයා මේ කාරණේම දක්වන්නේ නෑ ඌව කියන්නේ මොනවද මේ විලම්බීද දොඩෝල ඇටිදී මිනිහයි කියනවා අහගන්නවා මම මේ ඊට පස්සේ යන්න යනවා මොනවද මේ චර්බර්ග ගාව කියෝල ඇටි වැලිය අකුපාට රිදෙනකන් කිව්වා මම ලොක්ෙක් වෙන්නේ නෑ කියලා හිතපු හැටි ඒවල මේනවා සිතට සැනසෙන්න ඇයි අර මහා ලොකු වගකීමක් කරලා මේක කියන්න ඕන කියන්න ඕන යන්දි ඉස්සෙල්ලා කියාගන්න නැත්තම් හොඳයි කිය හිතුව මිනිහාගේ අර වගකීම අත්හැරිච්චා මහා නිදහසක් වෙන ඔන්නෝකටයි පිනවීවි සන්තෝෂයක් කියන්නේ ඒකට ওই විදිහේ සත්‍යයන් අපේ ජීවිතේට ගන්න මේ මේ අමුතු අමුතු පිටපොටවල් බඳින්න ඕනේ නැහැ අමුතු ස්ථාන ඕනේ නැහැ අමුතු හැඩ ඕනේ නැහැ ඉන්න තැන පින්කම් කරන හැටි මේ ඉන්න තැන කොතන හරි හිටගෙන නම් හිටගෙන පින්කම් කරනවා නවාගේ නැවිලා නම් නැවිලක් කරනවා. ඈ දිව වැටිලා නම් වැටිලා කරනවා. බලනකොට හැමතැනම පිංකම් කරලා තියෙනවා. නමුත් ඉරියව් විතරක් වෙනස් වෙනවා. ඔන්නේ තත්ත්වයේ ජීවිතේ දෙකාස වෙනකොට ජීවිතේට ආයි කතා කරන්න දෙයක් නැහැ. සුසුම් හෙලන්න දෙයක් නැහැ. බලාපොරොත්තු වෙන දෙයක් නැති. අන්න දැන් මේ කොටස් ටික එහෙම ක්‍රියාත්මක කිරීමට තවත් යොදාගත යුතු කොටසක් බුදුහාමුදුරුවෝ කියනවා හැම වෙලේම මේක පුරුදු වෙන්න නම් නිරන්තරයෙන් තමාගේ සිද්ධ වෙන දේවල් ගැන බලන්න බලන අවධානය තියෙන්න ඕනේ. බලන අවධානය කිව්වේ ඔකට කියන්නේ සිහිය කියලා. හැම වෙලේම කතා කරන්නේ කතාවට යනකොට ක්‍රියාවට යනකොට මොකද්ද මම මේ කොයි විදිහට කරන්න යන්නේ කියලා විතරක් හිතන්න ඕන කියන එකයි කියන්නේ. මම අර අර නොගැලපෙන පැත්තට හැරිලාද නැත්නම් ගැලපෙන පැත්තට හැරිලාද? ජලපෙන පැත්තට හැරෙලම් කරනවා නැත්තම් ඉතින් දෙයලකම් කරන්න. ඔන්න ඔය තීරණේ ගන්න බලන්න නැතුව බෑ. දැන් සමහරු ඉන්නාවේ යම් යම් වැඩවලට බහැලා ඒකේ නිසි පැත්ත, වැරදි පැත්ත දෙකක් දෙපැත්තම දන්නවා අය. ඒතකොට මේ නිසි පැත්තට එනකන් මිනිහා ඒ උත්සාහය දන්නවා. වැරදි පැත්ත ගන්නෙ නෑ. අන්න ඒ වගේ මේකත් සිහිය යොදන්නේ කිව්වේ මා මේ කලින් පැත්තද කරන්න යන්නේ නැත්නම් වැරදි පැත්තට මේ මම පාවිච්චි කරන්න යන්නේ කියලා හොයලා බලලා කරන්න කියොත් ඒකේ සාර්ථක ප්‍රතිඵල ලැබෙන්න නිසා බුදුහාමුදුරුවෝ ඒක කරගන්න ඕන ටිකක් කල්පනාකාරීව සිහියෙන් තමා කරන්න යන වැඩේ මොන පැත්තටද හැරිලා තියෙන කියන බලන්න තේන්න තමාගේ සිහිය යොදන්නේ. සිහිය කියන මුත් කැලලක් නෙවෙයි. තමන්ගේ සිත දෙස බලනවා නම් ඒ දැලිල්ලට කියන නමක් සිහිය කියන. සිහිය කියන අමුතු කැලලක් නැහැ. දැන් සමහර පොත්වල තියෙනවා සිහිය වේ නහයේ එල්ලන්න ඕන, උදේ තොලේ එල්ලන්න ඕන අරවම කියන. ඒක මහත්යේ තොලේ එල්ලන්න ගිහින් අම්මේ මේ ළඟදී ඉඳගෙනවා නේ අම්මේ හරිම අමාරු වුණා. උණුවකක් යන්න පටන් ගත්තා. මොකද මේ තොලේ තියනවාද කියලා නිතර බලන් වෙලා. ඒක තියනවා නම් දන්නේ නැහැ. ඉතින් හිසේ එකක් කොමයිලා අත්තරලා දැම්මේ. දැන් ඉතින් ඊට පස්සේ දැන් එහෙම තොලේ එල්ලිලක් නැහැ. ඉතින් නිකන් කරගෙන දැන් හොඳයි කියලා කිව්වා. ඉතින් අන්න ඕකටයි මේ සිහිය අවශ්‍යයි කියලා පෙන්නන්නේ. ඉතින් ඒක ගැන ඔය ඉතිහාස යන්න වෙලාවක් නැහැ. වෙලාවක් නැති කියන්නේ වෙලාව තිබුණොත් මම මගේ මගේ ලකුණෙන් මට පහල වෙනවා දැන් ඉතින් ඇති කිය. ඉතින් කියන්නේ අය මනසටයි දැන් මේ ඉදිරියෙන් යන්නේ මොකදද? අනිත් හරිය ඉඳසරිය විස්තර කරනවා යම් කිසි ප්‍රශ්නයක් තියෙනවා නම් අහන්න. ඒක තවත් වෙන හැම දෙයක් අපේක්ෂාව එයම් කිසි දෙයක් බැඳීමක් අත්හැරියකින් ඔය ආන්නේ කෝ සීලේ කිය. සීලේ කියන්නේ ඒ අපේක්ෂාව ජීන වෙලාවේදී ඒ වෙනුවෙන් කරන කතාවේ ඒ වෙනුවෙන් කරන ක්‍රියාව එක්ක මිශ්‍ර වෙලා තියෙනවා ක්ලේශයක් මොකද්ද ලෝභය ඊළඟට ද්වේෂත් ඔතෙන් දෙන්නේ. එතකොට අරක අත්හැරපු නිසා අර ලෝභ සහගත මිශ්‍රණයකින් වචන කතා කරන්නවත් ක්‍රියා කරන්නවත් සම්බේ සිද්ධ වෙන්නේ. ඒ කෙලෙස් මිශ්‍රණයෙන් තොර වූ ඒ සං ඒ පාලනය කරනකොට ඒකට කියන්නේ සීල. ක්‍රියාපචි. ස්වාමීන් වහන්සේ මේක මේ කියන්නේ වන්න ඕනේ කියලා අනිකු දැනුම්යක් කරනකොට අපිට ඒක ඉරේනෝල් කියන කිව්වොත් ඒක තම මොවාලයක් කියනු බලාපොරොත්තු ඔව් ඒක කරන් ඉදිරිපත් වෙන කාලේ හැටියටයි වෙන නොවන එක පේන්නේ. දැන් බුදුහාමුදුරුවෝත් අපේ වැරදි පෙන්වුවා. මේවා කරන්න එපා. මේවා කළොත් මේවා වෙනවා කියලා කිව්වා. ඒ උන්වහන්සේ මහා කරුණාවෙන් ඒ පුජ්‍යලයා වැටෙන්න යන දුකෙන් නිදහස් කරන අදහසින් කියන නිසා ඒක කරුණාවට එළු. අපි මේ මේ දරුවා මේ ක්‍රියාවල් පුරු දුන්නොත් අය අමාරුවෙට නෑ ඒක නිසා පුතා වපරන්න ඕනේ නෑ කියලා එයාට අවවාදයක් දුන්නාම අර කමෛත්‍රී කරුණා එතන ඉදෙනවා. එසේ නැත්තම් ඒ කොල්ල එළමයා ඒ වැඩේ කරනකොට Taman මෙතන රත් වෙච්ච ඇති මේ කාලකන්‍යා ඔය කොන්න වැඩ තමයි කියලා ටොක්ක්ක් ගන්නොත් නැත්තම් ගෑවුවොත් නැත්තම් සරකොළු ඒකෙන් සම්පූර්ණයෙන්ම වෙන්නේ තමාට අනර්ථයක්. එතන එතන තියෙන්නේ හුවා දැක්කිල්ලක් තමයි. මොකක්ද ඒ හුවා දැක්කිල්ල? දැනගනින් උපත් මට්ටු ගන්න කෙනෙක් ඉන්න බව කියලා පෙන්වන අර අතරන කොල්ලට. පොඩි එකා ගන්න එකක් නෑ. එයාටත් පෙන්වන දැර තේරුම් ගන්නේ උනා. ආයි දිලිපිටව කරන්න බෑ. සෑහෙන මිනිහෙකුට එක්කවත් ඉතින් ඒක ප්‍රතිපාරම් ප්‍රතිපල ලැබෙයි. <laughs> ඔව් ඔව් ඔව්. නෑ නෑ කීර්තිය ගන්න කිව්වේ නෑ මම මං කිව්වා ඒක තමයි මේක තමයි මම ඉස්සෙල්ලා කිව්වේ ඔය ඇද්ද දන්නේ නෑ මේ ඕයි නැත්තම් හරි කල්දරේ වෙන්නේ කීර්තිය ලබන හිත තමයි කීර්තිය මේ ඉංගනේ නැතුව මේ යම් කිසි කීර්තියක් මේ දැන් බුදුහාමුදුරන්ගේ ත්‍රිවිධ ලෝක මේ පැතිරිච්ච කීර්තියක් තියුණා. බුදුහාමුදුරු තුට්ටුවට සැලකුවේ. ඒ මොකක්ද වචනේ? ඇත්තමයි. ඒක නම් කාර්යයක් තන්නෝ තන් දුරදර්ශී කුජ්ජේ නෝනේතෝ පාවිච්චි කරන්න ඕන හොන් තමයි. මේ මොන වගේ කර ගැනීම නම් හොඳ ධර්ම හොඳ ගැනීම ඔව් තමන්ගේ సంతානයේ තියෙන තමාට අහිතකර ධර්මයන් අසීම මේ මාර්ගයෙන් සිදු වෙනවා අය තමන්ට හිතකර ආප්තසල් තණ්හා ධර්ම මේ මාර්ගයෙන් කාසිනවයි කියලා දැනගෙන ඒ ඒ සංවිධානය සඳහා තමා මේව කරනකොට වෙන්නේ මොකක්ද එතනි මේ ලෝකෙන් කවදා හෝ අයින් වෙන්න උත්සාහ කරන මුජිලේ බලවත් මොකද ඒ තේජස අඩු කරන්න අඩු කරන්න වෙන්නේ මොකද්ද? ඒ ලෝකීය අයිතිවාසිකම් මිනිහා ක්‍රමයෙන් අඩු කරන එකයි. ඒක නියම්. දැකින්නුතුනි දැන් මේ ආකාරයෙන් මේවා ඉගෙන ගන්නකොට පොඩ හෝ වේවා පරිහරණයට දානකොට මහා පළල්යිකයක් මේකෙන් ලැබෙන පළල්යිකයේ කිව්වේ හොඳ හිතකර ඒ වගේම මේ අවස්ථාන් කූලව තමාව පුබුදු කරවන අයිති ලබන ක්‍රමයක් තමයි මේ බෞද්ධ දර්ශනය උගන්වන්නේ. බෞද්ධ දර්ශනය කියන මොකක් හරි කරාට හරියන්නේ නැහැ. බෞද්ධ දර්ශනය උගන්වන්නේ පුරුදු කිරීමක් හොඳ ධර්ම. ඒ හැර බෞද්ධ දර්ශනයට අයිති කිසි වැඩක් නැහැ. ඉතින් මේ බෞද්ධ දර්ශනේ සංවිධානය කරලා තියෙන කොයි වැඩේ අර කාරණේ සාර්ථක කරගන්නයි ඒවයි දෙන්නේ. ඒ නිසා මේ පින්වත් පිරිස ඒ බලාපොරොත්තු ඇතුව මේ දරන උත්සාහයේ තියෙන අධේ සලකා ඊට අනුව සතුටට ප්‍රීතියටපත් වෙන්නා වූ ලෝකපාලක සාසන පාලක මේ ස්ථානයටත් අන්‍ය ස්ථානවලටත් අප පැසුරු කරන්නා වූ ස්ථානවලටත් අධිභූත සියලුම දිව්‍ය රාජ සමූහයාමේ මොදෙනින් සතුටට ප්‍රීතියටපත් වේවා මේ සෑම දිනාටම තම තමන්ගේ මේ ජීවිත වටිනා තත්ත්වෙන් සංවිධානය කරගෙන ජීවිතයේ රසවත් තත්ත්වයක් උදා කර ගැනීම සඳහා දියේක සහායක් කළ යුතු කාර්යයක් කරත්වා ඒ දිව්‍ය රාජ සමූහාටත් තම තමන් නමින් නැසීමේ පරිලෝකයේ මෞඛ්‍යාදී නාච වර්ගයාටත් භූත පින්න දුන්නත් ලෝසතුන්නත් තම තමන්වත් මේ ශක්තිය කාන්තේම සීල දුක් නිවාරණා වූ නිර්වාණ ධර්ම අවබෝධයේ හේතු වයන් සිට ඇති කරගෙන එත්තාවතා සම්වේ කියන කාර්යය ආකාශට්ටා චුම්බක ඥාතීන් දෙමින් දෙන්නේ ධම්මේ ඥාන සැමටම නිවන් සුව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරගන්න. අභිවාදන සීලිස නිත්තම් වද්ධා වචායනෝ චත්තාරෝ ධම්මා වද්දන්ති ආයුවන්නෝ සුඛම් බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti හිමිනාතේ සමිද්දතු